හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාවට යමු යමු. අරුණ මනතුංග මහත්මයා. ත්‍රිවන් සරණයි ස්වාමින් වහන්සේ. ත්‍රිවන් සරණයි. ස්වාමින් වහන්සේ ඔය අද අපිට පැහැදිලි කරපු බුදුහාඳුරන්ගේ ඊටම වැදගත් කාරණය ක්‍රියාවට නැංවීම බොහොම වැදගත් වෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතයට විශේෂයෙන් දිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී අපි ක්‍රියා කළ යුතු ක්‍රමවේදයක් තමයි ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරේ. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ මේක කරුණක් මත් කිරීමක් ස්වාමින් වහන්සේ එතෙන්දි සඳහන් කරා නුවණ තියෙන්න ඕනේ මේ කාරණේ යොදා ගන්න කියලා. ඉතින් මේ දැන් සතිය සහ සම්පජඤ්ඤ බොහොම හොඳට තිබ්බොත් විතරයි නේද ස්වාමින් වහන්සේ ඕක අඩු ගානේ අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම වැඩිහිටි වෙන්නට වෙන්නට අපි එක මේ එක ට්‍රැක් වල යන යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ක්‍රියාදාමයන් ඒකාකාරී ක්‍රමවේදයක් තුළ හිර වෙලා ඉදිරියට ගලාගෙන යනවා. එතකොට දැන් භාවනා කරන්න ගියත් වෙන දෙයක් කරන්න ගියත් ජීවිතේ සාමාන්‍ය අනිත් කටයුතු වැඩිහිටියෙක් වශයෙන් දෙමව්පියෝ වශයෙන් ඒ වගේ කටයුතු කරනකොට අපේ චර්යාවන් හැසිරෙන මූලික දෙයක් තියෙනවා දේවල් ගොඩක් තියෙනවා ඒවා අපිට අල්ලගන්න බෑ හුඟක් වෙලාවට. ඉතින් ඒකට තුලට අවදි වීම සතියා සම්පජාන්යෙන් අවදි වෙලා දැනගත්තොත් විතරයි ඒ වගේම ස්වාමින්වහන්සේ කිව්ව කුසල වීරිය ස්වභාවය දැනගන්න එකක් දේසි වැඩක් නෙවෙයි. කුසල මූලය තේරුම් ගන්න එක, අකුසල මූලය තේරුම් ගන්න එක. එතන අවස්ථා දෙකක් පේනවා අපිට. අත අර සතිහා සම්පජඤ්ඤයක් තියෙන්න ඕනේ. ඊට ඒ සමානව කුසල වීරිය කියන්නේ මොකද්ද අකුසල වීරිය කියන්නේ මොකද්ද කියලා මොහොතින් මොහොත තේරුම් ගනිමින් කටයුතු කරන්න පුළුවන් අවදිමත් ගතියක් අපි තුල තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ. ඔව් දැන් එතනදී හැබැයි අපි මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕන. අපිට සතිය සම්පජඤ්ඤය ඇත්තටම අවශ්‍යයි වීරය හඳුනා ගන්න. දැන් අපි දැන් ඉහත කාරණාවලදී කතා කළානේ අත්තිබික්කවේ සංවරා පහතබ්බා. එතකොට මේ සංවරා පහතබ්බා කියලා කියන්නේ කෙලිය කෙලින්ම සති සංවරය. ඒ කියන්නේ සිහිය යොදාගෙන අපි කොහොමද ඉන්ද්‍රිය සංවර කරන්නේ? එතකොට ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙනම කරුණක් හැටියට දේශනා කරනවා. ඊළඟට අතිබික්කවේ පටිසේවනා පහතබ්බ ඥාන සංවරය හැටියට අපි කොහොමද ප්‍රත්‍යවේක්ෂා ඥානය යොදාගෙන කෙලස් දුරු කරන්නේ. ඒක තවත් ක්‍රමයක් හැටියට. දැන් මෙතන කතා කරන්නේ වීර සංවරය. වීරය පාවිච්චි කරලා කොහොමද අකුසල් දුරු කරන්නේ කියලා. එතකොට දැන් මේ සඳහා වීරය කුසල වීරියද අකුසල වීරියද කියලා හඳුනා ගන්නට අපට සති සම්පජඤ්ඤයක් තියෙන්නට ඕන. හැබැයි මෙතනදී ඒ සති සම්පජඤ්ඤයෙන් කෙලස් දුරු කිරීමක් ගැන නෙමෙයි මෙතන කියන්නේ කුසල වීරිය පාවිච්චි කරලා කොහොමද අකුසල් දුරු කරන්නේ. එතකොට ඒ නිසා තමයි මේක විරිය සංවරයේ හැටියට දක්වන්නේ. එතකොට හැබැයි කුසල වීර්ය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට අපිට සති සම්පජාඤ්ඤය තියෙන්න ඕන. එහෙම නැතුව අපිට කුසල වීර්ය තේරුම් ගන්න බෑ. ඉතින් ඒක හරියට හඳුනාගත්තාම පුහුණු කරගත්තාම අපිට ඒ කුසල වීර්ය එතනදී පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කුසල වීර්ය කියන තැන අවදි කරනකොට එතනත් සතිය තියෙනවා. මොකද සති චෛතසිකය සෝබන සාධාරණ චෛතසිකයක්. එතකොට කුසල වීර්ය කියන තැන කුසල් සිතක් නේ ජනිත වෙන්න ඕන. කුසල් සිතක් ජනිත වෙනකොට ඒ කුසල් සිතේ සති චෛතසිකය අනිවාර්ය සාධකයක් හැටියට පවතිනවා. මොකද ඒක සෝබන සාධාරණ චෛතසිකයක් නිසා. ඊළඟට ප්‍රඥාවත් යම් ප්‍රමාණයකට හෝ තියෙන්න පුළුවන් ඒ වගේම නොතිබෙන්නටත් පුළුවන්. නමුත් සිහිය කියන එක අනිවාර්යෙන් තියෙනවා. නමුත් දැන් ඇයිද මෙතන වීරය මතු කරලා තියෙන්නේ? ඒක හරියට මෙහෙමයි. දැන් අපි හිතමු අපි දැන් ආපෝ ධාතුව දැන් ජලය කියලා ගත්තාම ඒක ජලය අපි හඳුන්වනවා ආපෝ ධාතුව කියලා. ජලය ආපෝ ධාතුව කියලා හැඳින්නුවට ජලය කියන්නේ ආපෝ ධාතුව පමණක් නෙමෙයි. පඨවි ධාතුව තියෙනවා ආපෝ ධාතුව තියෙනවා තේජෝ ධාතුව තියෙනවා වායෝ ධාතුව තියෙනවා ආකාශ ධාතුව තියෙනවා මේ ධාතු පහම මෙහි තියෙනවා ප්‍රධාන වශයෙන් එතකොට වර්ණ ධාතුව තියෙනවා ගන්ධ ධාතුව තියෙනවා රස ධාතුව තියෙනවා ඕජාව තියෙනවා එතකොට මේ සුද්ධාෂ්ටක රූප කලාප අවම වශයෙන් මේ මේ රූප කලාප 8ක්වත් එතන තියෙනවා. මේ රූප 8ක්වත් එතන තියෙනවා අවම වශයෙන් ගත්තා උනා. ඒතකොට නමුත් අපි ඒක හඳුන්වන්නේ ආපෝ ධාතුවේ හැටියට. ඇයිද ආපෝ ධාතුවේ හැටියට හඳුන්වන්නේ? ආපෝ රූප බහුල නිසා. එතකොට එතන ආපෝ ගුණය තමයි සක්‍රිය වෙලා තියෙන්නේ. පඨවි ගුණය නෙමෙයි. තේජෝ ගුණය නෙමෙයි. හැබැයි ඒවා ඒක ඇතුලේ තියෙනවා. තිබුණා වුණාට ජලය තුල ආපෝ බහුල නිසා අපේ පොදුවේ කතා කරනවා ආපෝ ධාතුවට උදාහරණයක් හැටියට ජලය. ඊළඟට පටවි ධාතුව ගත්තන් පස්සේ තද ගල් පස් දඬු ගස් කොළන් ආදී අපි ගන්නවා. එතකොට ඒ එහෙම ගත්තාම එතන පටවි ධාතුව විතරක් නෙමෙයි එතනක් තියෙනවා පට වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ. එතකොට අවම වශයෙන් මේ සුද්ධාෂ්ටක රූප තියෙනවා. තිබුණා වුණාට එහි පටවි ගුණය තමයි මූලික වෙලා තියෙන්නේ. එතකොට තේජෝ කියලා ගත්තාම අපි ගින්න හැටියට හඳුනනවා ගින්නෙහි තේජෝ විතරක් නෙමෙයි. හැබැයි තේජෝ ධාතුව තමයි ප්‍රබල. අන්න ඒ වගේ දැන් අපි වීර්ය කුසල වීර්යක් හැටියට ජනිත කරනකොට එතන කුසල් සිතක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කුසල් සිතක් ක්‍රියාත්මක වෙනකොට ඔබතුමා කිව්වා වගේ අනිවාර්යෙන් එතන සිහිය තියෙන්න ඕන. හැබැයි එතන ප්‍රමුඛ වෙලා තියෙන්නේ සිහිය නෙමෙයි අර වීර්ය නැමැති ගුණය. වීර නැමැති චෛතසිකය තමයි එතන ප්‍රබලව ක්‍රියාකාරී වෙන්නේ. ඒ නිසා තමයි ඒක විරිය සංවරය හැටියට හඳුන්වන්නේ. දැන් අර උඩින් කිව්ව කාරණාවල සති සංවරය කියනකොට ඒ සතිය තියෙන තැන මේ කියන වීරියක් තියෙනවා. සතිය තියෙන තැන යම් ප්‍රමාණයකට ප්‍රඥාවත් උපදින්න පුළුවන්. ප්‍රඥාව ඇතුව හෝ නැතුව වෙන්නට පුළුවන්. අවශේෂ කුසල චෛතසිකත් එතන තියෙනවා. තිබුණා වුණාට සතිය තමයි ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒක හඳුන්වනවා සති සංවරය කියලා. අන්න ඒ විදිහටයි ඒක අපි තේරුම් ගන්නට ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ක්‍රමවේදය විශේෂ කරලා වෙන් කරලා පෙන්වන්නයි ඔව් පෙන්වන්නේ අර ඒ ධර්මතාවයේ මූලික නිසා. හැබැයි අවශේෂ ධර්මතා නැතුව අපිට ඒක ගොඩනගන්න බෑ. මේ වගේම ප්‍රායෝගික ජීවිතයේ ස්වාමින්වහන්සේ දුන්න අර වටිනා උදාහරණේ ගත්තොත් උදාහරණ කීපයක් දුන්නා. දැන් කෙනෙක් භාවනා කරන්නේ කට්ටියක් එක්ක භාවනා කරනවා. අර අකුසල වීරිය ඇතිවීම සමහර විට එයාට මැරෙනකම්ම වුණත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න හරියි. සමාධි සත්‍යයකට ගියාට පස්සේ කුසල වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ දැන් ඔතන ඒ අකුසල වීරියයි මන් තුල වැඩ කරන්නේ කියන එක අල්ලගන්න යාට අනිවාර්යෙන් සති සම්පජාන්‍ය තියෙනවා. සම්පජාන්‍ය විතරක් නෙවෙයි ප්‍රඥාවයි ඔය කියපු ඔය කියපු කාරණයක් කාගෙන් හරි අහලා තියෙනවා නම් ඒකත් එයාට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඔව් අහලා තේරුණත් ඕන තමන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නත් ඕන අනිවාර්යයෙන්මයි. ඒ ඉතින් ඒ වගේම අර අවසාන ස්වාමීන් වහන්සේ එන සතිය අපිට කියලා දෙන්න යන මූලික දේ කුමක් සඳහාද භාවනා කරන්නේ? අකුසල නැති කර ගැනීම. ඒ වගේම සතිය කියන්නේ බුදුහාඳුර කියලා තියෙන කුසල චෛතසිකයක්. ඒක ඒකේ වැදගත්කම මොකද්ද කියන ඒ මූලික ફોકસ එක එක්ක යනවා නම් එතකොට මම භාවනා කරන්න ඉඳ ගන්නකොට මම අනිත් කට්ටියට වඩා ලොක්කා වෙන්න හදනවා කියන දේ පවා අර අතන මූලික ફોકસ එක හරියට ඒ කියන්නේ සතිය කියන්නේ මේ කුසල චෛතසිකයක් විය යුතුයමයි කියන දේ කොහාටද අපි යොමු කරන්නේ කියන එක දැනගෙන හිටියොත් ස්වාමීන් වහන්සේ ඊයේ බණකත් අපිට ඒක කිව්වා. එතකොට එතනින් අල්ලගන්න පුළුවන්. හැබැයි <laughs> ඔතන ඔය ඔය ක්‍රමවේදය යොදන්න බොහොම ලොකු සතියක් සහ ප්‍රඥාවක් තිබිය යුතුමයි. එහෙම නැති වුණොත් අපිට වීරය කියලා අපි අල්ලගෙන ඉන්නේ මොකද්ද කියලා තේරුම් නැත්නම් ඉතින් එතනම පටලැඩ. ඒ කියන්නේ වීරයෙන් අකුසල් දුරු කරන්න නම් ඉස්සලා වීරය හරියට තේරුම් අරගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක හරියට කරන්න බෑ. එයා ධානත් ගනි ධානපත්‍යත් එයා අත්දකින්න පුළුවන් වෙන යම් යම් හැකියාවලු දියුණු කරගනි. නමුත් එයාට ප්‍රඥාව බුදුහාඳුර කියපු තරමට ගැඹුරට යන්න බැරි වෙන්න පුළුවන්. ඒක හරියට. ආ. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.